දැයි අවසරයි කරු කටිසු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ 161 වෙනි භාවනා වැඩමුළුව ඉතින් කසාවතින් බබලනවා දකින්න හරිම සන්තෝසයි අපි නායකත්වයට ස්තුතිවන්ත වෙමු ඉතින් අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිසා මට හිතුණා කාරණා කීපයක් පුරුදු පරිදි මතක් කරලා වැඩසටහන ආරම්භ කරන්නේ ඉතින් මෙතන විශේෂයෙන්ම අද ඉස්සල්ලාම මෙතෙන්ට වැඩම කරපු පැමිණිච්ච ඇත්තන් සීපත් කළේ මම මේ කියන්නේ අනික් අයට ඒක කලින් ආපු අයට ඒක සීකඳ වීමක්. අපි මෙතෙන්ට එනකොට ඒ කියන්නේ පළවෙනි ධර්ම සාකච්ඡාවට එනකොට අපේ තියෙන දැනට තියෙන සංවිධානයේ අනුව ප්‍රධාන සත්කාර තුනක් අලුතෙන් එන කෙනෙකුට ලැබිලා තියෙන්න ඕනේ. ඒක මත ඉඳගෙන තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම ඒ සත්කාර තුන දැන්ට ලැබිලා ඇතයි කියලා හිතන සත්කාර තුන ගැන මම මතක් කරනවා කාට හරි ඒක පිළිබඳව තාම ලැබිලා නැත්තම් ඒ කෙනාට එතකොට පුළුවන් මේ අත උස්සලා හෝ නැත්තම් වැඩමුණු නායකත්වයේ හරහා ඒව ලබා ගැනීමට කටයුතු කරන්න ඒක අපි බැඳිලා ඉන්නවා ඒක කරන්න. එකක් තමයි මෙතෙන් එනකොට වඩන්න ඕනේ කමඨහන පිළිබඳ කමඨහන් ධර්මදේශනාවක් අහන්න සලස්සනවා. ඒක බොහෝ විට පටිගත කර එකක්. පස්සේ අපිට පුළුවන් ඒක සම්බන්ධව වීඩියෝ පැටි හදපුවා දක්වන්න පැයක විතර දේශනාවක් තියෙනවා අපිට වාඩි වෙන්න වෙලාවක් හම්බුනොත් සක්මන් කරන්න වෙලාවක් හම්බුනොත් එදිනදා වැඩ නැවතිල්ල කරන්න වෙලාවක් හම්බුනොත් කොහොමද සතිය පිටවන්නේ කියලා දෙවෙනි එක තමයි ගිහි ඇත්තන් සඳහා සීලය සමාදන් කරවීම අපි සීලු දෙනාම උපෝසත අට්ඨාංග සීල මට්ටමට ගන්න. ඒ ඔක්කොමල මේ වෙනකොට එදෙන්න ඇවිල්ලා තියෙනවා. ඒ අයට තමයි අපි ඉදිරි උපදෙස් ලැබලා දෙන්නේ. අනික අය ආවට අපි කට්ටිය නිවාසික වැඩමුළුවේ සමාජික සමාජිකාණ විතර බාරගන්නේ. ඉන්න අය දැනගන්න ඕනේ අපි අඩුම මට්ටමේ අටසිල් සමාදන් වෙලා තිනවා. ඒ විතරක් නෙවෙයි මේ සමාදන් වෙලා රකින්න අටසිල් මොනවද කියලා දැනගන්නත් ඕන. කවුරු හරි කිව්ව පළියට සමාදන් වුණාට හරියන්නේ නැහැ. ඒක නිසා අයුව පිළිබඳව කාටරි සැකයක් තියෙනවනම් ඒකත් අපි මේ මේ ඉඳගෙන ඉන්න ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කර ගන්නවා. තුන්වෙනි එක තමයි මේ වැඩමුළුව දැන් 161ක් යනකොට අපි ළඟ විශාල ව්‍යවස්ථාවක් නීති පද්ධතියක් කාලසටහනක් දිනචරියාවක් තියෙනවා. අපි ඒක හඳුන්වා දීමේ වැඩපිළිවෙලේදී ඒ දිනචරියාව ව්‍යවස්ථාව කොහොම මේ ඇත්තන්ට දැනගන්න සලස්වනවා. ඇත්තටම අපේ සැලසුම හැටියට කියන්නේ මෙහෙට එන්නේ ඉස්සල්ලා හැම කෙනාට සපල් මාර්ගිකෝ එක දැනු දෙන්න. එහෙම නැත්නම් ඊමේල් මාර්ගයෙන් දැනුම් දෙන්න. එතකොට ඔක්කොමලා එනවා දැනගන්නවා එන්නේ මේ වගේ තැනකට කියලා. ඉතින් ඒක වුණත් තපල් මාර්ගයෙන් දැනගත්තත් නැත්නම් වැඩමුළුවේ පළවෙනි දවසේ කරන හඳුනාගීම දැනගත්තත් එහි එහි යම් නොතේරෙන තැනක් අපහසුාවක් සුද්ධ පවිත්‍ර කරන්න ඕන තැනක් තියෙනවා නම් අපි ඒකටත් මේ ධර්ම සාකච්ඡාවේ සාදර වෙනවා. මොකද අපි මෙතෙන්ට එනකන් ආවේ ඒ විදිහට අපිට ලැබිච්ච මේ ප්‍රතිපලාර පසුපතිචාර අනුව තමයි මේක ලස්සනට අපි මේ වෙනකන් අරගෙන ආවේ. දැන් යන විදිය හොඳයි කියලා අපි හිතනවා. නමුත් ඉදිරියේ අමුක අවශ්‍යතාවයක් වුණොත් සලකා බැලීම සඳහා සම්බන්ධ වෙච්ච අය වතින් මේ පළවෙනි දවසේ නැත්නම් යන දවසේ හරි අපිට යෝජනා කරන්න නැත්නම් තියෙන එකේ අඩුපාඩු තියෙනවා නම් පෙන්ලා දෙන්න. ඒ නිසා සීලය පිළිබඳව හෝ කමඨහන පිළිබඳව හෝ වැඩමුළුවේ තියෙන අපි හදාගෙන තියෙන පසුවෙන් පිළිබඳව හෝ දැනට දන්නවා. ඒ පදනමේ අපි ඉදිරියට යනවා. කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් අපි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලදී බලාපොරොත්තු වෙනවා. එකිනෙකා කතා කරනවට වැඩිය එළියට ගිහිල්ලා මේක ගැන කතා කරනවට වැඩිය මේ අම්බිච්ච අවස්ථාවේ ඒක අපි මෙතනින්ම ඉවර කරලා දාගමු කියලා. ඊට අමතරව මෙතන තව කාරණා දෙකක් අපි ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් විවෘත කරනවා එකක් තමයි භාවනා කරනකොට Tamanට ඇති වෙන කමටහන් සුද්ධ කිරීම. එහෙම නැත්නම් සම්මුඛ සාකච්ඡාවක් මාර්ගයේ දීප උපදේශ ක්‍රියාවත් කරනකොට වැටහිච්ච කරුණු කමටහන් වාර්තා මාර්ගයෙන් ඉදිරිපත් කරලා ඒක මේ අලුත් කරගන්න. කමටහන් සුද්ධ කරගන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ කමටහන් වාර්තා ලියන එකත් ලියන හැටි පිළිබඳවත් අපිට දැන් අවුරුදු වැඩමුළු 100ක විතර අත්දැකීම් තියෙනවා. අපි 60 දී විතර පටන් ගත්ත පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට අමෝරාවෙන් අකමැත්තෙන් තමයි අපි ඒකට බැසගත්තේ. නමුත් ඒක දැන් අපි අපිටම තියෙනවා වැඩිපුර 100ක අත්දැකීම්. ඒ නිසා කාට හරි තියෙනවා නම් පළවෙනි දෙවෙනි දවස්වල ඒක ඉච්ච ප්‍රශ්න නෑ. කාටුණත් ඒක අත්හදා බලන කල් තියෙනවා. නමුත් අත්හදා බලන්න අවශ්‍ය නැහැ. ඒක අපි එලි දක්වපු දෙයක්. කමඨාන් වார்த்தාවක් ලියන හැටි. ඊට අමතරව අර කලින් කියන කාරණා තුනයි මේ කියන කමඨාන් සුද්ධ කිරීමයි පොදු කමඨාන් සුද්ධ කිරීමට අමතරව ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන මේ ධර්ම දේශනාවේදී හෝ එවනත තමන්ගේ මේ කරගෙන යන ආධ්‍යාත්මික ජීවිතේ අදාළ ප්‍රශ්න තියෙනවනම් ඒවත් අපි මේ ප්‍රශ්න සාකච්ඡා වැඩපිළිවෙලට ගන්න. හැබැයි තමන්ට අදාළ නැති අනුන්ගේ ප්‍රශ්න එහෙම නැත්නම් හිතලුවන් එහෙම නැත්නම් හිතට අපිව අපි ඉතර ගාණක් ගන්න යන්නේ මොකද විශාල පිරිසක් එක්ක යන ගමනක් නිසා සාකච්ඡා ගුණයක් තියෙන්න ඕනේ. ඒ ගුණුව යන්නේ අර කියපු කාරණා තුන කමඨාන් සුද්ධ කිරීම සහ ධර්ම සාකච්ඡාව ඒකෝයි ධර්ම දේශනාවලියට හා ඒ ලියන කෙනාට අදාළ කෙනක් වෙන්න ඕන. ඉතින් මේ කාරණා ටිකත් එක්ක ඉදිරියට යනවා කියන එක තෙල්ලමක් නෙවෙයි. මොකද අපි භින්න රුචිකත්වයේ සහිත විවිධ තැන්වල හැදිච්ච අය. ඉතින් ඒක නිසා මම හැම වෙලාවෙම සීකඳවනවා. අපි යන්නේ මෙන්න මේ රේල් පීලි දෙක උඩ විතරයි. බස් පාරක් නෙවෙයි මේක රේල් පාරක්. ඒක දිගේ ඊතර පතර යනවා මිසක වෙන තැන් වලට යන්නේ නැහැ. ඒකදී අපි හරි දක්ෂයි. මේ වෙනකොට අපි හුඟක් ඒකෙන් මේ ප්‍රතිඵල දිනාගෙන තියෙනවා. ඉතින් මේ වැඩසටහනේ මේ ප්‍රශ්න විචාරත් වැඩ පිළිවෙලේ මේ පිරිසට නිවාසික භාවනා කරන්නට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ ප්‍රශ්න ලිඛිතව මේ ප්‍රශ්න පෙට්ටියට දාන්න නම ගම අවශ්‍ය කරන්නේ. එතකොට නායකත්වයේ විසින් මේක ප්‍රකාශ කරાવી. එනත්තම් වෙන කෙනෙක් පත් කරන ලද කෙනෙක් විසින් සභාවට ඉදිරිපත් කරાવી ඒක ක්‍රමයක්. දෙක තමයි ඉඩ ඉතුරු වුණොත් එනත්තම් හදිසි අතරමැද අමතර කරුණු අවශ්‍ය වුණොත් ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් කාටරි අත උස්සපුවාම එයාට අපි මයික් එකක් දෙනවා. නැත්නම් මයික් එක ළඟට එන්න දෙනවා. එයාට පස්සේ ප්‍රශ්නය සභාවට ඉදිරිපත් කරන්න බලන වාචිකව. ඒ ක්‍රම දෙකෙන්ම කෙනෙකුට මේක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ මේ මේ වෙලාවේදී හුඟ දෙනෙක් කම්පියුටර් හරහා විවිධ තැන්වල ඉඳගෙන මේකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම කතා කරන එක හරි පැහැදිලිව කතා කරන්න ඕනේ. එහි ඉන්න කෙනාට මතක් කරන්න විදිහක් නැහැ, ඇහෙන්නේ නැහැ කියලා. ඒ නිසා ප්‍රශ්නෙත් පැහැදිලිව වර්ණගෙන්න ඕනේ. පිළිතුරත් පැහැදිලිව වර්ණගෙන්න ඕනේ. ඉතින් ඒක අපි අනුමත කරනවා නැත්නම් අනුග්‍රහ කරන නිසා කතා කරන දේවල් මයික් එකට විතරක් කතා කරන්න. ඉතින් හඳුන්වා දීමේ මගේ කතා ඉවර කරන්න ඉස්සෙල්ලා මම સમાપ્ત කරනවා මේ විදිහට මේයින් පිට මේ ධර්ම සාකච්ඡාවේ කතාවෙන් පිට කිසිම කෙනෙක් කිසිම කෙනෙකුගේ ප්‍රශ්න අහන්න යන්නත් එපා කිසිම කෙනෙකුට උත්තර දෙන්න යන්නත් එපා. ඒ සඳහා වැඩමුණු නායකත්වයේ ඉන්නවා. නායකත්වයේ උත්තර දෙයි. එහෙම නැත්නම් ලිඛිතව ඉදිරිපත් කරනවා. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ ආර්ය තුෂ්ණි භාවය. හදිස්සියක් ලෙඩක් කරදර වුණොත් කාටද කතා කරන්න ඕන කියලා අපි මේකෙදී දැනගෙන තියන්න මම හිතනවා දැන්නවත් දන්නවා කියලා. දන්නේ නැත්නම් කිසි කෙනෙක් තව කෙනෙකුගේ හදිසි අනතුරකට දැනුම් දීමක් කරන මිස කතා කරන්න යන්න එපා. අපි ඔක්කොම ධර්ම සාකච්ඡාවේ ප්‍රයෝජන ගනිමු. එකිනෙකාගේ විනෝ විවේකය එකිනෙකාගේ නිස්සද්ද භාවය ආරක්ෂා කරන අතර තමන්ගෙත් වචී ద్వාරේ සංවර කර ගැනීමට ඉතින් ඒක ඉතාමත්ම වැදගත්. එහෙම නැත්නම් අපි වැඩමුළුවේ ඉන්න කට්ටියයි මේ යටතට්ටුවේ ඉන්න කට්ටියයි ඔෆිස් එකේ ඉන්න කට්ටිය අතර කිසි වෙනසක් නැහැ. ඒ වෙනස පේන්නේ අපි අපි ආපු වැඩේට තුඩු දීලා යොමු වෙලා කතා ඉන්නවා. ඒ වෙනු ඊට අමතරව එකිනෙකා කතා කිරීම කරන්න එපා. මේක දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට අමතක වෙන්න ඉඩ තියෙනවා. මම මතක් කරන්නම්. එහෙම බැරි වුණොත් ඉතින් අපිට කරුණා කරලා යන්නේ කියන්න වෙනවා. දෙතුන් දෙනෙකුට එහෙම කරලා තියෙනවා. ආසාවෙන් ඉන්නවා තව කවුරු හරි අල්ලලා එළියට දාන්න. ඒ නිසා කතා කෙරුවොත් දානවා. ඒ මොකද අපි අනික් කට්ටියක විවේකයට කරු කරනවා. අනික් කට්ටියගේ කාලයට කරු කරනවා. නිසා කවුරු හරි ඉන්නවනම් අනුන්ගේ විවේකයේ සලකලා අනුන්ගේ නිස්සද්ද භාවයේ සලකලා කරුණා කරලා නිස්සද්ද වෙන්න. එහෙම නැත්නම් අපි අයින් කරන්න උනොත් ඒක හොඳ නැහැ දෙපාර්ශ්වෙට හොඳ නැහැ. ඉතින් මෙච්චරයි මට කියන්න තියෙන්නේ පළවෙනි දවසේ. ඒ නිසා මෙතන පටන් අපේ සතිವಾರය ආරම්භ කිරීම පිණිස ලිඛිත පත්‍ර සභාගත කරන විදිහට අපි අපේ ලිලමණිගෙන් ඉල්ලා සිටිමු. ස්වාමීන් වහන්සේ රැස්සින සියලුම මෑණියන් වහන්සේලාගෙන් සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් සියලුම යෝගී යෝගිනීන්ගෙන් අවසරයි අපේ 161 වෙනි භාවනා වැඩමුළුවට අද වශයෙන් මම සම්බන්ධ වෙලා ඉන්නේ මුළු සංඛ්‍යාව 90ක් ස්වාමීන් වහන්සේ 97ක් මුලදී තිබුණා නමුත් යම් යම් අපහසුතා නිසාත් සමහර අය දැනුම් දීමකින් තොරවත් නොපැමිණීමක් සිද්ධ වුණා මෑණියන් වහන්සේ මම පුංචි හැඳින්වීමක් කරන්නම් මේ සම් සාකච්ඡාව පටන් ගන්න ඉස්සෙල්ලා. ඒකට අවසරයි ස්වාමීන් වහන්ස. මෑණියන් වහන්සේලා 61 නමක් වැඩ සිටිනවා. ස්වාමින් වහන්සේලා 9 දෙනෙක් වැඩ සිටිනවා. කාන්තා යෝගිනීන් 15 දෙනෙක්, පිටිමි යෝගිනීන් දැනට 4 දෙනෙක් ඉන්නවා. තව එක්කෙනෙක් පැමිණීමට තියෙනවා. මුළු සංඛ්‍යාව 90ක් වෙනවා. ඒ මුළු සංඛ්‍යාව 90න් 40 දෙනෙක් 40 දෙනෙක් පළවෙනි වරට නිස්සරණ වනේ භාවනා වැඩමුළුවට සහභාගී වෙන අය. ඇත්තටම මුලින් 97ක් ඔක්කොම එකතු වෙලා තිබුණා ස්වාමින් වහන්සේලා 19ක් සහ 65ක් මෑණියන් වහන්සේලා සමග ඒ ඉවත් වූ මෑණියන් වහන්සේලා වැඩි පිරිස ආදුනිකව එන්න හිටිය මෑණියන් වහන්සේලා සහ ස්වාමින් වහන්සේලා. ඉතින් මම ප්‍රථමයෙන්ම මේක පටන් ගන්න ඉස්සෙල්ලා මතක් කරන්න ස්වාමින් වහන්සේට දැනුම් දෙන්න සියලු දෙනාටම දැනගන්න කියන්න අවශ්‍යමයි මට මේ තරම් විශාල මෑණියන් මම අඳුරන්නේ නෑ මේ කිසිම මෑණියන් වහන්සේ කෙනෙක්වත් ස්වාමින් වහන්සේ කෙනෙක්වත් කලින් නමුත් මේ තරම් මෑණියන් වහන්සේලා රාශියක් එක්රස් කරගන්න මට මේ විදිහට සහයෝගය ලබා දුන්නේ මෑණියන් වහන්සේලාට පණිවිඩ යවමින් මට අඳුන්වා දෙමින් අපි අතර සම්බන්ධය ඇති කරමින් මේ විදිහට විශාල පිරිසක් එක්රැස් කරගන්න මට සම්පූර්ණ කැපවීමකින් සහයෝගය ලබා දුන්නේ කොටදෙනියේ ධම්මදාරණී මෑණියන් වහන්සේ. අද ඒ මෑණියන් වහන්සේ මේ ස්ථානයේ භාවනා වැඩමුළුවට සහභාගී වෙන්නේ නැහැ. මට ඒක මුලින්ම කිව්වා. නමුත් ඒ මෑණියන් වහන්සේ විශාල උත්සාහයක් ගත්තා. මේ තරම් මෑණියන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් එක්රැස් කරගන්න. ඒ මේ මෑණියන් වහන්සේ කොටදෙනිය ධම්මදානී මෑණියන් වහන්සේගේ පිටුපසින් ඉඳගෙන තවත් මෑණියන් වහන්සේ කෙනෙක් ඉදිරිපැයි ඒ ඒ කටයුත්තේ යෙදුණා ඒ පල්ලේකැලේ විසුද්ධි මෑණියන් වහන්සේ ඒ මෑණියෝ කෙලින්ම කවදාවත් මාත් එක්ක කතා කරේ නැහැ ධම්මදානී මෑණියෝ හරහා තමයි මේ මෑණියන් වහන්සේලාව මට යොමු කරේ නමුත් අන්තිම දවසේ මේ විශුද්ධි මහණියන් වහන්සේ බුරුමේට වඩින්න යන අන්තිම දවසේ ප්ලේන් එකට යන්න පැය 3-4කට ඉස්සෙල්ලා මට කතා කරලා කිව්වා අනේ තව එක මහණියන් වහන්සේ කෙනෙක්ව ගන්න ඉඩ තියනවාද කියලා මගෙන් ඇහුවා. ඊපස්සේ ඉතින් ඒ වෙලාවේ අපි කතා කරලා ඒ මහණියන් වහන්සේටත් ඉඩ ලබා දුන්නා. ඉතින් මම ඒ ඒ සිහිපත් කිරීම මම කළ යුතුමයි මේ අවස්ථාවේදී ධම්මදාර්ණී මෑණියන් වහන්සේටත් විසුති මෑණියන් වහන්සේටත් මම ඉතාමත්ම කෘතඥ වෙන අතර ඒ මෑණියන් වහන්සේලා දෙදෙනාටම නිදුක් නිරෝගී සුව සුව සම්පතින් යුතුව ඒ යන ආධ්‍යාත්මික මාර්ගයේ ඉක්මනින්ම ඒ බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික දියුණුව ලබා ගැනීමට ශක්තිය ආරක්ෂාව ලැබේවා කියලා මම ආශිර්වාද කරන අපි සියලු දෙනාම ආශිර්වාද කරමු සාදු සාදු සාදු වෙන විශේෂ දෙයක් දැනට කියන්න මම ගන්නක් නැහැ මම ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ අද අද නම් ප්‍රශ්න මට කලින් බලන්න ලැබුණේ නැහැ මම තියෙන විදිහට ඉදිරිපත් කරන්නම් ලිඛිත ප්‍රශ්න තුනක් තියෙනවා ස්වාමින් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය ගරු පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සක්මනෙහි සතියෙන් සිටින විට රූප පෙනුනද පරිසරයේ සතුන්ගේ හඬ ඇසුනද සිහිය පිටට ගියාද කිසිදු ගණනක් නැත. නැවත සිහිය සක්මනටම ගේනවා. මේ සියල්ල අතර මොකක්දෝ තනියක් පාළුවක් දැනෙනවා. හරියට පිස්සු හැදිලා වගේ. එවිට පරයන්කයට යනවා. පරයන්කය තුලදීද පාළුව තනිකම දැනෙනවා. ලොකුවට ගත්තේ නැති වුණාට මොකක් හරි පිස්සුවකුත් එතන තියෙනවා. පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන ගැන සඳහන් කරන එකත් හොඳයි. සක්මනේදී මේ වගේ රූප ඇහුණාට, පෙන්වනට, සද්ද ඇහුණාට, හිත පිට ගියාට කලබල වෙන්නේ නැති එක සඳහන් කරන එකත් හොඳයි. ඒක ලියලා තිනවා වරින් වර නැවත ඒ පිට ගිය හිත නැවත එනවයි කියලා. එතකොට බලන්න මේ එහෙම ආපු වෙලාවක හෝ රූප සද්ද හිත පිට යම් නැති වෙලාවක මම සක්මනේ ඉන්න බව දන්නේ කොහොමද කියලා. සක්මන්ට හිත ආව බව දන්නේ කොහොමද? එහෙනම් සක්මනේ සතිය නැති වෙලාවෙ ඉඳලා ඇතිතෙන් ආවට පස්සේ දැන් සතිය පිටියා කියලා මොකෙන්ද සහතික වෙන්නේ මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්න කියන එක තමයි මේ භාවනාවේදී ওই තීනෝ පිස්සුව නැති කරන්න තියෙන ක්‍රමය. එහෙම නැත්නම් අපි අර යමකට හිත යොදවනවා මූල කර්මත හිත යොදවනවා ඒක බලන්නෙත් නැහැ. පිට යන යන වෙලාවෙ ඇදලා ඇදලා දානවා මේකට. නමුත් ආවට පස්සේ හෝ මුලදී හෝ ඒ සක්මන කියලා කියන්නේ මොකද්ද? සක්මන මට වැටහෙන්නේ කොහොමද? සක්මන හිත ආවයි කියලා සහතික වෙන්නේ කොහොමද කියන කාරණාව නැත්තම් මේක හිස් කෝම්බයක් වෙනවා. ඉතින් ඒක තමයි කමඨාන් සුද්ධ කරනකොට වැදගත්ම දේ පිට යන්නේ නැති වෙලාවක තද්ද වේදනාව වලින් කරදරයක් නැති වෙලාවට කොහොමද දන්නේ සක්මණේ ඉනවා කියලා. ඊට පස්සේ පරියන්කිට ගියාට පස්සේ දැන් මම සක්මණේ නෙවෙයි කියලා දන්නේ කොහොමද? ආන්නේ කරුණු ටික ඉදිරිපත් වුණේ නැත්තම් මේ අපි කරන හටන මොකක් සඳහාද? මොකද්ද අපි සාක්ෂාත් කරන්නේ? තමයි ව්‍යාපාරය කරලා මොකද්ද හම්බෙන්නේ ලාභේ? අපිට හම්බෙන අත්දැකීම් මොකද්ද කියලා සඳහනක්වත් නැහැ. ඉතින් ඒක සුද්ධ කළ දෙන එක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන්දී කරන්නේ. ඒ නිසා යෝගාවචරය පරියන්කේට යනකොට සක්මන්ට යනකොට දැනගන්න ඕනේ බාධා එනවා. ඒ නිසා බාධා එන්නේ ඉස්සරලා බාධා නැති වෙලාවේදී කොහොමද දන්නේ දැන් මගේ මගේ සාක්ෂාත් කරන වෙලා තියෙනවයි කියලා සතිය පිහිටවලයි කියලා. මම මේ පරියන්කේ ඉන්නවයි කියලා. මං තක්මනේ ඉන්නවයි කියලා අන්නේ කරුණ දැනීම විශ්වාසයට හේතු වෙනවා නැත්නම් හිත වික්ෂිප්ත වෙනවා. එතකොට ඔය කියන කාංසාව ඔය කියන පාළු ගතිය යෝගාවචරය මන් දෝත්හය කරනවා. චිත්ත ශක්තිය කාට දානවා. අදිෂ්ඨාන ශක්තිය කාටනවා. නමුත් සතිය හිටපු වෙලාවේ පරියන්කේ හෝ සක්මනේ මෙන්න මෙතනයි මට දැනෙන්නේ. මෙහෙමයි මට දැනෙන්නේ. මේකේ සටහන මෙහෙමයි ආකාර මෙහෙමයි කියලා කියන්න ගියොත් ඉල්ලමක් කඩනවා වගේ තමයි තොරතුරු ලැබෙනවා. ඉතින් ඒක අපේ සාමාන්‍ය එදිනදා ජීවිතේ ඇත්තෙම නැහැ. ඒ නිසා අපි එදිනදා ජීවිතේ කතා කරන ඔක්කොම සම්පප්පලාප වලට වැඩේ. කාරණාව කවදාකවත් කතා කරන්න. කතා කරන්න ගියොත් අපි ගොළු වෙනවා. ඒ නිසා අනම්මනම් කතා කරන දක්ෂයි. ඉතින් ඒ නිසා මේකට කියාට පස්සේ අපි කෝච්චි පිල්ල උඩ තිබ්බා වගේ තිබ්බහම මොකද්ද වෙනව අපේ හැතිරීමට මොකද්ද වෙනව අපේ වචනෙට මොකද්ද වෙනව අපේ හිතට. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන පුළුවන් තරම් සක්මන ගැන කතා කරනවා අඩුම ගානේ සක්මනේදී මොකද්ද මූල කර්මස්ථානයේ වශයෙන් ගන්න. ඉඳගත්තට පස්සේ මොකද්ද මූල කර්මස්ථාන වශයෙන් ගන්න. ඒකට හිත ගියාද? හිත ගියා නම් මොනවද වැටහුනේ කියන කාරණා වලට හිත යොමුනේ නැත්තම් ගඟට ඉනිකපුවා වගේ වෙනවා. ඉතින් අද පළවෙනි දවසේ නිසා ආධුනික කෙනෙකුට ඉතින් මේක තමයි ස්වභාවය. ඒ නිසා අපි ඒකට ඉතර කලබල වෙන්න නරකයි. නමුත් නැවත නැවතත් ලියන්න නැවතනසත් කමඨාන් සුද්ධ කරගන්න. එතකොට සක්මනීති මොනවද වැටහුනේ? පරියංකේදී මොකද්ද වැටහුනේ? පාද නැති වෙලාවේ කියන එක තමයි මම මේ කන්න මාගෙන ඉන්නේ අහන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. දේරුවන් සරණයි. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. පරියංකයේදී හිඳිනා ඉරියව්වට සිත යොමු කිරීමේදීම සිත සැහැල්ලු වූ අතර මට වඩාත් ප්‍රකටව දැනෙන්නේ පිම්බීම හැකිලීමයි. එයට සිත යොමු කළෙමි. පිම්බීම හැකිලිම ලෙස මෙනෙහි කළෙමි. පිම්බීමේ ක්‍රියාවලියේදී උදරය ඇතුළතින් හා උදරයේ ඉහළ කොටසින් තද බවක් ඇතිවන අතර වෙහසක්ද දැනේ. හැකිලීමේදී ඒ ස්වභාවය ක්‍රමයෙන් ගෙවි යයි. හැකිලීම අවසන් වූ පසුව පපුව හිරවෙන ස්වභාවයක් දැනේ. ඒ සමගම පිම්බීම ආරම්භ වෙයි. විටක උදරය පිම්බීමේදී ඉදිරියට නෙරා එන සැටියකුත් විටක උදරය දෙපසට ඇදී යන සැටියකුත් පෙනෙයි. තරමක කාලයක් ගෙවුන පසුව පිම්බීම හැකිලිම සුවදායක වෙයි. විටක පිම්බීමට කෙටි කාලයක්ද හැකිලීමට දිග කාලයක්ද ගනී. මූලික අරමුණ සුවදායි වන අවධියේදී එය ඊටමත් කෙටි වන අතර උදරයේ චලනය නොදැනෙන මට්ටමකට යයි. ඒත් උදරය තුල පිම්බෙන හැකිලෙන ගතිය දැනෙයි. තවත් විටක එය වෙන කොහෙන්දෝ ඇති වාසේ දැනේ. නාසය ඉදිරි පිට ඇති බවකුත් දැනුනි. මේ කාලයේදී සිරුරේ බොහෝ මිදී දැනීම් ආදියද දැනුනි. සියුම් නිදිමත ස්වභාවයක්ද දැනුනි. ඊළඟ කොටස සක්මන ගැන ඒකත් කියන්නද ස්වාමීන් වහන්සේ? අපි මේක ගැන කතා කරුවොත් දැන් ඉස්සෙල්ලා ලියපේ නැති ගොඩාක් තොරතුරු මේකේ තියෙනවා. මේකෙදි තොරතුරු ඔක්කොම හොඳයි. නමුත් ඊටාම හොඳ වැඩිම ලකුණු ලැබෙන කොටස බැලුවොත් බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ආරමුණ එන්නේ සිවුම් වෙනවා. සිවුම් වෙනකොට පිම්බීම හැකිලිම කෙටි වෙනවා වගේ කියලා මේ යමක් දිහා බලාගෙන ඉන්නකොට ඒ දේ කාලානුරූප වෙනස් වෙන වෙනස් වීම අල්ලනවයි කියලා කියන හරිම දක්ෂකම. විපස්සනා පැත්තේ බලනකොට ප්‍රධානම දක්ෂකම. ඒක ලියන්න ඕනේ කියලා හිතන එක ඒක සම්පජඤ්ඤය වෙනවා. ඊට පස්සේ ඒක හරියට ලියලා අනික් කෙනාට අවබෝධ වුණාට පස්සේ Taman මේ පට්ටම් පැන. ඉතින් මේක අවස්ථා තුනක්. Tamanගේ අරමුණ මතක් කරන්ඩ අරමුණේ හැටි කියන්නේ ඊට පස්සේ කාලානුරූප අරමුණ වෙනස් වෙන හැටි. ඉතින් මේකට සූදානම් කරන එක විතරමයි අපි මේ වැඩමුළුවක කරන්නේ. වෙන මොකක්වත් කරන්නේ. අරමුණ කොයි විදිහෙම මතුවෙන්නත් පුළුවන්, කොයි විදිහට වෙනස් වෙන්නත් පුළුවන්. ආන්න ඒකට ලෑස්තිලා යන්න. ඉතින් අරමුණ තියේදී අර ඉස්සර එකේ තියෙනා වගේ පිට හිත යනවා, රූප වලට යනවා, සද්ද වලට යනවා කිය කිය හිටියට කාරණාව කියවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සක්මනේදී ඒ විදිහට ගොරෝසුවට අපහසුවට වෙහෙසට වැටහිච්ච දේ ටිකට බලානින්න සෑහෙන පෞරුෂත්වයක් ඕන. සෑහෙන සද්ධාාවක් ඕන. සෑහෙන සීලයක් ඕන. සෑහෙන සතියක් ඕන. ඊට පස්සේ දකින්න දේ කියන්න ඕනේ කියලා වැටහෙන එක සාමාන්‍ය ජීවිතේ වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතේ ප්‍රබන්ධ කරන්නේ. ප්‍රලාප කියවන්නේ. කාගේ හරි දෙයක්. මේක නෑ. අස්පනා අපිට වෙන දේ. ඊට පස්සේ ඒක ඉදිරිපත් කිරීමම නැත්නම් ලියන එකම මේක අර කරපු පින සමාදන් වෙනවා වගේ. ඉතින් තව කෙනෙකුට වැටුණාම ඉතින් පැහැදිලිව කියදාගේ ගිය පාර ලස්සනට විස්තර වෙනවා. ඉතින් මේක සක්මනේදී හරි අභියෝගශීලී පරියන්කයට වැඩිය. මොකද ඇත්ත එකත් අරගෙන ක්‍රියාකාරකමක් කරන ගමන් මේ මේ පරියන්කේ තිබුණේ පරියන්කේදී සක්මනේ බෙටේ අභියෝගශීලී. මොකද ඒකදී ඇත්ත එක අරගෙන ඉන්නවා ක්‍රියාකාරකමක් කරන ගමන්. පරියන්කේදී මේ උදරියේ චලන ගැන බලනකොට බලන්න මුන්නම දෙයක්වත් කරන්න එපා. පේන දේ ලියන එක විතරයි තියෙන්නේ. ඒක ලියන්න බැරි නම් ඉතින් අපි කියන එක ගන්නට ගඟට ඉනි කපුවා වගේ කඩදාසියත් අපරාධේ, පෑනත් අපරාධේ, කොලි කාලෙත් අපරාධේ. මොනවක් හරි කෙරුවොත් පරියන්කේදී අවුල් වෙනවා. ඒ නිසා හොඳට පටල වාඩි වෙන මොනවත්ක්වත් නොකර කොච්චරලා ඉන්න පුළුවන්ද බලන්න. එතකොට ඇස් දෙක වහගෙන වැටහෙන දේ කොලේ ක්ලියර්. බොහොම ළඟයි නිවන කියන එක එහෙමනම්. ඉතින් ඒක නිසා අපි අහුම්කන් දෙමු සක්මන්ටත් මොකද වෙන්නේ කියලා බලන්න. සක්මනේදී දකුණ වම ලෙස මෙනෙහි කළෙමි. ලනු පැදුරේදී ගොරෝසු බවක් දැනේ. යටිපතුලට ගල් කැට පෑගෙන් නැසේ තනින් තැනට දැනේ. එය විලුඹ දෙපසට තදින් දැනෙන අතර ඇඟිල්ල සහිත ඉදිරිපස කොටසට එතරම් තද බවක් නොදැනේ. පූසෙකුගේ යටිපතුලක් මෙන් පස පය බිම තබද්දී යටිපතුල ඇතුළට එබෙන්නාසේ දැනේ. දකුණු කකුලට කයේ බර වැඩිපුර දැනෙන අතර කය ඉදිරියට තල්ලු කිරීමේ වැඩි වගකීමක් දකුණු කකුලෙන් සිදු කෙරෙයි. මේ අද දිනට මා ලද අත්දැකීම් කොටසයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේක ඇත්තටම ලනුපැදුරේ විස්තරයක් තියෙන්නේ. ඔවිට හරි විචිත්‍රයි, හරිම ස්වභාවිකයි, හරිම භූගත වීමක් වෙනවා වැල්ලිය විදිනකොට. මේ ලානුපැදුරු ඉතින් අර වැස්ස වෙලාවට කරන දෙයක් නැතිකමට දාලා තිනවා. නමුත් උඩම තට්ටුවේ තියෙන ලානුපැදුරු තමයි. නමුත් ඇවිදලා බලන්න පොළවේ ලානුපැදුරු ඇවිදිනකොට ලානුපැදුරේ තාලෙට පතුල වැක්කිරිලා බදා ගන්නවා. වැල්ලේ ඇවිදිනකොට පතුලේ තාලෙට වැල්ල වැක්කිරිලා බලක් හදලා දෙනවා. ඉතින් මේ දෙක හරි වෙනස්. සිමෙන්ති පොළවේ හෝ ලනුපැදුර යනකොට පය මෙලකයි පොළොව හයයි. ඇල්ලිය විදිනකොට පය හයියයි පොළොව මෙලකයි. මඩේ විදිනකොට ඉතින් ඒ දෙක දිහා බලනකොට මේකෙන් ගොඩාක්ම සෞඛ්‍ය සම්පන්න නැත්නම් ධර්මානුකූල වෙන්නේ අර මුදු වැල්ලේ ඇවිදිනකොට තමයි. එතකොට අපේ අර විශේෂයෙන්ම ලේවකේ ප්‍රදේශයේ කිචි කැවෙන්න පටන් ගන්නවා. මේ කවදාකවත් වෙන්නේ නැහැ. ශපතු සිරප්පු දාගෙන මේ මට්ටම් කරව පොළවේ ඉඳ ගිහිල්ලා. ඒ නිසා මම අදත් කිව්ව ආටිකල්ලා ඒකේ ලියලා තියෙනවා මේ සක්මන් කරන්න නැති නිසා තමයි අද තියෙන ලෙඩ තේරම කියලා. ඒක ලියලා තියෙන්නේ සොක්‍රටිස් තමයි අවුරුදු කිසි පුරුදු 700 ලියලා තියෙන්නේ. මිනිසයා නාස්ති උනේ පයින් යන්නේ නැති නිසා කියලා. පයින් යනකොට භූගත වීමක් වෙනවා. අපි මේ නිර්වත් পায় පොළවේ හැප්පෙනවා. එහෙම නැත්නම් වැල්ල පොඩි ළමයි වැල්ල සෙල්ලම් කරනකොට අත් දෙක පොළවේ වදිනකොට අපේ තියෙන ආතතිය සම්පූර්ණයෙන් බහලා යනවා. ඉතින් අපි අද ගත කරන ජීවිතේ මේ සිමෙන්ති දාගෙන ලනුපැදුරු දාගෙන සපත්තු සෙරප්පු දාගෙන ලස්සන මහ පොළොවත් එක්කම පොළොමහි කාන්තාවත් එක්ක තියෙන අපේ සම්බන්ධය නැති කරලා. ඉතින් ඒකෙදී නැවත මේක හඳුන්වා දීමේදී Nissan ඕනේ විශාල කෘත්‍යයක් කරනවා. සක්මන් මළු හදලා තිනවා. 150ක් කාලේ දීලා තියෙන සක්මන් කරන්න. ඒ නිසා පුළුවන් තරම් බලන්න ওই තියෙන විතර යටතේ පූසෙක් කැවිදිනා වගේ මේ කොට පාද කොටේ පොළොවට වදිනකොට ඒ ඒක හැම වෙලාවෙම පොළවේ ස්ට්‍රක්චර් එක පොළවේ හැඩේ කියවන මේක නිකන් කරපොත්තගේ ස්පර්ශක දෙක වගේ. ඉතින් මේක ඇවිදිනකොට බලන්න මේ සක්පනේ ජීවිතයක් නෙවෙයි අනික් වෙලාවටත් පොළවන් තරම් පොළොමහි කාන්තාවට බරක් නොවන විදිහට ඇවිදින්න. පොළව හප් හප් ඇවිදින්න යන්න එපා. සද්ද කරන්නත් එපා. තට්ටු කොට නැගිල්ල කැවිදිනකොට උඩ තට්ටු වෙන එකන මේ භූමිකම්පාවක් කරන විදිහට ඇවිදින්න එපා. හොඳට පයට අත් තියාගෙන slowly හිමීට යන්න mindfully සතියෙන් යන්න silently තමන්ගෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න බලන්න. ඒක නිකම්ම තමන් ඇතුළතට මේ හිත නමනවා. තමන් ඇවිදින ගමනේ මේ විස්තර බලනකොට. ඉතින් ඒක තක්මනීරි කරනකොට හුඟක් ප්‍රතිඵලදායකයි. නමුත් එදිනදා ජීවිතේ උනත් ගන්න පුළුවන් නිසා බලන්න මේ ලියපු එකනට මේ විදිහේ තක්මනක් කරනකොට වැල්ලේ මේ වැල්ලන් පැදුරේ තියෙන ගල් කැට පෑගෙන වගේ තියෙන ගතිය සක්මන් කරනකොට විතරද දැනෙන්නේ? සක්මන් මළුවක විතරද දැනෙන්නේ කියලා. ඕන දැන කරනකොට ගන්න පුළුවන්. ඒ නිසා සක්මනේ තියෙනවා මේ එදිනදා වැඩ දක්වා සතිය පැතිරවීමේ විවිධාංගය කරන විවිධාංගීකරණය කිරීමේ ජනෙල් කවුළු ඇරලා දෙන ගතියක්. දොර කවුළු ඇරලා දෙන ගතියක්. එහෙම නැත්නම් නාලිකාවල් විවෘත කරලා දෙන ගතියක්. ඒ නිසා සක්මණෙන් තමයි අපේ භවනා ජීවිතයේ දුරදි කියන වැඩි කෙරෙන්නේ. ඊට පස්සේ ඇවිල්ලා සක් පරියන්කට ගියොත් නැත්නම් සක්මණේදී සාර්ථක වෙලා පරියන්කට ගියොත් අර සතිය එහෙම ගන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ ආරම්භයක් තියෙන්නේ. මේ වමේ දකුණේ වෙනස දැක්කා වගේ ඉඳගෙන ඉන්නකොට ඇවිදිනුකේ වෙනස දැක්කා වගේ ඔක ඉස්සරහට යනකොට වම ඔසවනවා තබනවා වෙනස දකුණ ඔසවනවා තබනවා වෙනස ඔසවනවා යවනවා තබනවා වෙනස කියන ඔය විභජ්‍යවාදී කියලා මේ කියන්නේ කඩ කඩ කඩ කඩ බලන්න පටන් ගන්න. අන්න ඒකට වෙලාවේ එනකන් ඉඳලා ඒකට පහසුකම් දීලා වෙලාව එනකන් ඉඳලා පුළුවන් තරම් සවිස්තරව බලලා පුළුවන් තරම් මේ විදිහට විස්තර ටික මේ කමඨහන් වார்த்தාවට ඇතුල් කරන්න. එතකොට අනික් අයටත් ඒක ආදර්ශයක් වෙයි. අවසරයි ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව කරගෙන යද්දී මගේ අත් දෙක දෙපසට විහිදී ගොස් නැවතත් ඉස්සරහට ඇවිත් නැවතත් ඉස්සරහටගත් අත් දෙක මදක් උඩට එසවුනි. පසුව කයද අප්‍රාණිකව බිමට වැටුනි. මම ඒ සියල්ලම සිහියෙන් අත්දැක්කෙමි. පසුව මට එය සුවයක් ලෙසද දැනුනි. නමුත් එක් අයෙකු මාහට පැවසුවේ භූත දෝෂයක් තිබෙනවාද යන්නයි. එහෙම දෙයක් නැත. මා එය අසා බියටදපත් නොවූ යෙමි. ඒත් ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේක ඇත්තට මෙහෙම ලියලා දුන්නාම ඒ භූත දෝෂේ ඉන්න කට්ටියගේ භූත දෝෂේ යනවා. කට්ටියට ප්‍රසිද්ධ කරනවනේ මේක. ඉතින් ඒක නිසා භවනා කරන්න යනකොට මොනවා හරි විකෘතියක් එනවා. ඒ විකෘතියක් නැතුව කරන එක තමයි මේක නিত্য සුඛ සුභ ආත්ම කියලා කියන්නේ. භාවනා කරන පේනවා නিত্যත් නැහැ මේක, සුඛත් නැහැ මේක, සුභත් නැහැ මේක, ආත්මත් නැහැ. කය විතරක් නෙවෙයි. රූපේ විතරක් නෙවෙයි වේදනාවෙත් ඔය වගේ විකෘති සිද්ධ වෙනවා. සංඥාවෙත් විකෘති සිද්ධ වෙනවා. සංස්කාර විඥාන. ඒව වහගෙන ඉන්න එක තමයි ශිෂ්ටාචාරය කියන්නේ. මේක වහන්නේ නැහැ අරලා දාන්න. ඇරලා දැම්මම පස්සේ පේනවා අපිට භාවනාව හරියාගෙන එනකොට මේ කය විවිධ විදිහට වෙනස්කම් වෙන්න පටන් ගන්නවා. ඒක කරන්න යන්න එපා. තීරුම් අරගන්න මෙවුවා නොවෙන්න වග බලාගෙන ඉන්න එක තමයි අපි රංගපාන්නේ හැමදාම. මොකද භාවනා කරන්න ගියාට පස්සේ ඒක වළක්වන්න බෑ හරියට එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට හැම වෙලාවෙම පරියන්කට යනකොට මේ කය ජීවිත දෙක ත්‍රිවිධරත්න පූජා කරන්න පූජා කරලි වල භාවනා කරන්න පටන් අරගන්න. ඒ වගේම මේ සිද්ධිය වෙනකොට ඒ අතපය තමාරලාට එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා, කාය ක්‍රියාත්මක වෙනවා, වෙන කරනවද වෙනවද කියලා කියන්න බෑ. අන්නේ සංසිද්ධියක මුලමදාක බලන්න. ඒකේ මුල ඉන්නකොට තමයි හිතේ මූල කර්මස්ථානද. මේක ඉවර වුණාට පස්සේ ඇවිල්ලා ආයේ මූල කර්මස්ථානද වහන්නේ කියලා. යම් හේකින් Tamanට කියන්න පුළුවන් නම් විලෝපණයට කලිමුත් තිබුණේ මූල කර්මස්ථානේ විලෝපණයෙන් පස්සෙත් තියෙන මූල කර්මස්ථානේ කියලා බයක් වෙන්න දෙයක් නැහැ. බයක් එනවා යන්න ඉස්සලා කොහෙ තිබුණාද කියලා දන්නේ නැත්නම් මේ විලෝපණයෙන් පස්සේ හිතේ ඉන්නේ කොහෙද කියලා දන්නේ නැත්නම් එහෙමනම් ඉතින් අපිට මේක වග කියන්න බෑ මොකද්ද කියලා කියන්න දන්නේ නිසා මේක වෙන්න කියලා ආර්දනා කරන්නත් එපා වෙන එක වෙනවා නමුත් ඒකට ඉස්සලසා පස්සේ Taman මේ අසවල් තැන අසවල් මූල කර්මස්ථානයේ අසවල් නිමිත්ත හිටිය කියලා ඒ විශ්වාසය තියෙනවා මේකෙන් එන විලෝපන මේකෙන් එන හිත් කරදර නැත්නම් බය සැක නැති කරගන්න පුළුවන් මේක උඟා ප්‍රශ්නයක් තරුණ තරුණයන් භාවනා කරනකොට. වයසකයට ඒකේ ප්‍රශ්න නැහැ මොකද ඒගොල්ලන්ගේ පෙන්කෙලින වයසට ගිහිල්ලානේ. දැන් ඉතින් කවුරු දකින්නද කවුරු බලන්නද මා දැන් මාළුවියේ කබායේ ඉරිලා ඊට කමක් නැහැ කියලා අනේකයි තියෙන්නේ. තරුණ පිරිස් කැමති නැහැ. ඉතින් ඒකට හොඳම වෙලේ තමයි වෙනකොට මේ වගේ සභාවටම කියනවා මට මෙහෙම වුණයි කියලා. කවුද කියලා මම දන්නේ නැහැ. කවුරු වුණත් මේක මට මතකයි මම මෙල්බන් රෝදෙත් කිව්වා ඒත් භාවනා කරනකොට එහෙම වෙලා මම කිව්වා සෙනග ඉන්න තැන වார்த்தාවක් ඉදිරිපත් කරන්න. එතකොට ඔක්කොමලා දන්නවනේ මේක මේ වතන් ගන්න දෙයක්වත් ඒ නැත්නම් භාවනා ලෝකෙට අමර දෙයක්වත් අමතර දෙයක්වත් නෙවෙයි. මේ හැටි. නමුත් ඉස්සරහට යනකොට හොඳට මතක තියාගන්න ඕකේ මුලැමැදක් අහු වෙනකොට ඕකේ ඔය පාලනේ තොර වෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. මේක අනුපාලනයකට ලක් වෙනවා සතිය දිනු වෙනකොට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මෙම නිස්සරණ වණයට මම පැමිණි පළමුවෙනි වාරයයි මෙය. සක්මන් භාවනාව සක්මන් භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ උපදෙස් පරිදි පටන්ගෙන මාස 5ක් 6ක් පමණ වෙනවා ප්‍රසිද්ධ සක්මන් තීරුවල සක්මන් කරමි ඒවා කිලෝමීටර් 4කට ආසන්නයි ඒ තුලින් විවිධ අත්දැකීම් ලැබමි 10 වෙනි වාරයේදී සක්මන අවසන් කළද කිසිම අත්දැකීමක් නොවිය පුදුමාකාර හිස් බවක් දැනුනි. සිතට දුකක් ද දැනුනේ. භාවනාව තුළ අඩුවක් වූ වාදයි සිතුණා. මේ ගැන ධර්ම අවවාදයක් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වැඩේවා. මේක ඇත්තට මෙහෙට එන්නේ ඉස්සලා වෙච්චි අත්දැකීමක් වගේ තමයි අහගෙන එනකොට තියෙන්නේ. ඒ නිසා ඒකට අපිට බහ ගන්න පුළුවන් මෙහෙදී ওই තියෙන සාමාන්‍ය සක්මනේ සක්මන් කරලා ලැබෙන අත්දැකීමක් විස්තර කරන්න පුළුවන් නම් ඒ අනුසාරයෙන් මේක අල්ල ගන්න පුළුවන්. එනිසා කැමසි දෙලියපේකන අත උස්සන්න මේ මෙහෙදි කරපු භාවනා පිළිබඳව අත උස්සන්න ඕනේ පේන්නවා. අපිට මෙහි ආවට පස්සේ කරපු සක්මනේ පොඩ්ඩක් විස්තර කියන්න. එතකොට මට මේ ටික අල්ලගත හැකියි. දැන් අදද මට අර දැනුණ දේ තමයි මේ අර බයිසිකලේ පදිනවයි කියන්නේ. ඒක හේම් අර බයිසිකලයක් පදින්න වගේ දෙපැත්ත අඩිය තියන්නේ ඉස්සරහට. නමුත් හිතෙන්නේ එක තැන දෙපැත්තට මෙහෙම මෙහෙම අඩිය තියනයි කියලා. ඒක අද ලැබුණා. තව මෙහි ඇවිල්ලා මට භාවනාව එකලසකට ගමන් කරගන්න තව තව දවස් දෙකක් යන්න ඕනේ ඒකට. ඔය කියන්නේ ට්‍රෙඩ්මිල් එක ඇවිදිනා වගේ පේනවා. ඒකටම තේරුණා. ඒකත් කමන්නේ. ඒක නිසා දිගට කරන්න කරගෙන යනකොට Taman දන්නවනම් දැන් මේ ඉඳගෙන නෙවෙයි ඉන්නේ නිකන් හිටගෙන නෙවෙයි බුදියාගෙන නෙවෙයි ඇවිදිනවා කියලා එච්චර තමයි භාවනාව. ඉන් එහාට මොනවාක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ ලැබෙන ඔක්කොම අතිරේක ලාභ. ඒ නිසා ඇවිදිනකොට Taman දැනෙන්න මම මේක තන හිටගෙන ඉන්නව නෙවෙයි ඉඳගෙන ඉන්නව නෙවෙයි නිදාගෙන ඉන්නව නෙවෙයි. ඒ නිසා දැන් ඉඳගෙන ඉන්නකොට බලාගන්න හිටගෙන ඉන්නකොට හැදේ. ඒකල්ලලා මේ දෙකේ වෙනස දන්නවනම් ඉඳගෙනකොට ඉන්නවන දන්නවනම් ඇවිදිනව නෙවෙයි කියලා කොහොමද දන්නේ? ඇවිදිනකොට දන්නවනම් ඉඳගෙන නෙවෙයි මොකෙන්ද දන්නේ? එතකොට අපිට කියලා දෙවි මේ ඇඟ පොළොවට තැම්පත් වෙන ස්වභාව දෙක දෙකක්. ඇවිදිනකොට ස්වභාවය නෙවෙයි දැන් ඉන්නේ. වදින තැනුත් වෙනස්, වදින හැටිත් වෙනස්. අන්නේ දෙක විතර ලාවට තේරෙනවා නම් සක්මනේ සියලු ආනිසංස ලැබෙනවා. ඒත් ඒ ඒ දේ මම දැනගෙන හිටියේ නෑ. දැන් තමයි දැනගත්තේ. ඒක තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක නිසා උගෝදෙනෙක් මේ සක්මන කිව්වහම මොනවදෝ හිතාගෙන ඉන්න ගොඩක් දේවල්. දෙගත්තාමත් පරියංකේදී මහ විශාල රටාවල් හිතාිනව නෑ ඉඳගෙන ඉන්න බව දන්නවනම් කවුරු හරි ඉඳගෙන ඉන්න බව දන්නම් පැයම රහත් තමයි. එච්චරයි නිවන කියන්නේ වෙන මොකක්වත් නැහැ. මේ මම දැන් මෙතන මේ ඉඳගෙන ඉන්නවා. එච්චර තමයි නිවන කියන්නේ. ඉතින් කවුරු හරි හිතා ඉන්නවනම් මේක තව ගොඩාක් දුරදිග දේවල් කියලා ඉතින් කවදාකවත් යට ඉඳගෙන ඉන්නවත් හම්බ වෙන්නේ නැහැ කියලා විතරක් මට සුභාදින්තනක් දෙන්න පුළුවන්. ඉඳගෙන මොනවා හරි බලාපොරොත්තු වෙච්ච එකට ඉඳගෙන ඉන්න බවවත් දැනගන්න බෑ. ඒ නිසා මම මේ මට මේ කවුරු හරි කණ්ඩ දෙනවා. කවුරු හරි ගොඩනැගිලි හදලා තියලා තියෙනවා. විවේකයක් තියෙනවා. මම ජොලි වාඩිලා ඉන්නවා. ඕකට තියෙන අමාරුම ගද්ද මේ ඉඳගෙන අරග වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියලා හිතන එක විතරමයි. ඇවිදින කොටත් මේ සක්මනක් තියෙනවා. හොඳ හිවන තැනක් අල්ලගන්න එහාට මට ඇවිදින්න ඇවිල්ලා බලන්න ඉඳගෙන නෙවෙයි. කකුල් සුද කඩਿੱතුව යන්න ඇවිදිනවා. ওই tie දැන දේ විතරයි. ඕක කියා ගන්න බැරිකමයි තියෙන්නේ. හොඳට පට්ටල වාඩිලා ඉනකොට වැටෙන දේ කියන්න බෑනේ. උහි නිසින්ින්ද ඇවිදිනකොට වැටහින්ද කියන්නත් බෑ. මොකද ඒකේ තරම්ම ගැඹුරුයි. නිවනමයි. අපි එහෙම බලාපොරොත්තු වෙනවා වම දකුණ తీර යනකොට නෙළුම් පිපෙයි කියලා හිතනවා. එත උඩින් යයි කියලා හිතනවා. වතුරේ වගේ පාවෙයි කියලා හිතනවා. ඉතින් ඒ මනුස්සයාට උඩින් යන්නේ ඇයි පාලින් යන්න බැරුවද මට තේරෙන්නේ නෑ තාත්තේ කියලා දෙනවද කියලා කියන්න වෙනවා මේ සක්මන් කරන්න ගියාම කොක්කු වගේ. මොනවද ඕ විකා විකාරයක් කරනවා. කමක් නැහැ. ඥානන්ද සාධකන එහෙම කරන්නේ සනීප වෙන්නනේ. හැබැයි විකෘති හිතන්න එපා. ඉඳගෙන ඉනොට මොකක්කත්ම වෙන්නේ නැහැ. ඇවිදිනව නෙවෙයි කියලා දන්න. ඒක හැබැයි හෙලි කරන්න උත්සාහ කරන්න. හෙලි කරන්න උත්සාහ කරන අපි sannivedanaකට යනවා. ඒ නිසා අමතර මොකක්කත්ම මේක නෑ. ඒක කාලකාරාම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ගැඹුරුම සූත්‍රයක් ඒක. දේ අටුවාචාරින් වහන්සේකට විස්තර කරන්න බැරුව තියෙනවා. ලංකාවේ තමයි විස්තර කෙරුවේ. කියලා තියෙන මේ දකින්න දේ දකින්න දයාට එහෙම මොකුත් නැහැ මහණෙනි. ඔක නොදකින්න හිතන්නත් එපා. දැකිය යුත්තකුත් නැහැ. ඔච්චරයි. ඕක ගැන කතන්දර කරන්න දෙයක් නැහැ. ඉඳගන්න එක ඉඳගන්න දෙයින් යන මොකක්වත්ම නැහැ. ඒක නොවිය යුතු කියලා දෙයක්වත් නැහැ. විය යුතු කියලා දෙයක්වත් නැහැ. ඉඳගෙන ඉන්නෝනේ ඉඳගෙන බා දන්නා එච්චරයි. ආන්න ඒකට යනකොට සක්මනේදී ඒක පෙන්නනවා අපිට බයිසිකලයක් පදන් පදවනවා වගේ. එහෙම නැත්නම් ත්‍රෙඩ් මිල් එක ඇවිදිනවා වගේ. එහෙම නැත්නම් ධනක් වතුරේ බිලා ධනක් වතුර තියෙන ධනක ඇවිතුලේ ඇවිදිනවා වගේ විවිධ විදියට පෙන්වනවා. ඉතින් ඒකත් එක කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒක මනෝ විකාරයක් නෙවෙයි. හිතින් හදාගත්ත එකක් නෙවෙයි. පේන එක. නමුත් මේකේ ලියලා තියෙනවා මම කිලෝමීටර් 4මාරේ සක්මන් කරලා තියෙනවා. අර බට 10ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒවා කිව්වා මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි. දැන් මම සක්මන මුලින්ම අවුර දැනගත්තේ ඔය මාස 4ක 5ක් කාලයක් 5ක් 6ක් විතර ඇති. විපස්සනාවයි අතන සීලවතී සෙවණයි දෙකෙන් තමාට එතකොට එතින් තමා සක්මන් පටන් ගත්තේ පටන් ගන්න වෙලාවේදී අර ඔබ වහන්සේ කිව්වා වගේ බොහෝම හෙමින් හෙමින් හැබැයි තද අවශ්‍යතාවෙන් ඌමනාවෙන් තමයි කරන්නේ වීරියෙන් තමයි කරන්නේ එහෙම සක්මන් කරලා ගොඩක් අත්දැකීම් ලැබලා කමඨහන් වර්තා ලිව්වා ඊට පස්සේදී මට ඩෙන්ගු කාලේදී ඩෙන්ගු ලෙඩෙක් ජයවර්ධනපුර හොස්පිටල් එකේ හිටියා. ඒ බලන් ගිගම් අර කාලේ ගත කරන් එතන තියෙන ලොකු විශාල මන්තිරුවක්. මං හිතාගත්තා මම මන්තිරුව සක්මන් භාවනා කරනවා කියලා. ඉතලා මං සක්මන පටන් ගත්තා. ඒකට මට හොඳ කිසිම බාහිර කරදරයක් නැහැ. කිසිම දෙයක් නැහැ. මම මගේ පාඩුවේ අර කිලෝමීටර 4කට වගේ ආසන්න ප්‍රමාණය රවුමම සක්මන් කළා. ඊට පස්සේ මට හිතුණා මේක හොඳ වැඩක් තමයි කියලා මන් ආය සතියක් ගියහම ආය සති දෙකක් වගේ ගියහම මට පුළුවන් අවස්ථාවල් වලදී උදේට හරි හවසට හරි ඒ සක්මන කළා. එතකොට හොඳ විවිධ අත්දැකීම් ලැබුණා. ඒව මම ගිහිල්ලා කමටහන් වார்த்தාවට ලියනවා. සු මට හිතෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමා වෙන්න ඕනේ. කෙටි දුරකින් ලබන අත්දැකීම දැන් අද නම් මට ලැබුණා. ඒක ටිකක් ගන්න ටිකක් අපහසුයි වගේ නේද? අර වගේ ගොඩාක් දුරක් එක ඉරියව්වෙන් එකට සක්මන් කරනකොට ගෞරවනීය ස්වාමින් වහන්සේ ලැබෙන අත්දැකීම සක්මන ගොඩාක් දිග නම් සමාධියට බරයි ගොඩාක් කෙටි නම් වීර්යයට බරයි හිත ඇවිස්සෙන සුළුයි ඒක නිසා මධ්‍යම ප්‍රමාණය තියෙන්නේ හැරෙන වෙලාවෙදි තමයි සක්මනේ විචිත්‍රත්වය දකින්න පුළුවන් හිත පිට නැතුව සතිය කැඩෙන්න වැඩක් කරලා හැරෙන්න ඇරලා එතෙන් යනකම් ගෙනියපු සතිය කඩා ගන්න නැතුව එන්න හදනකොට තමයි ඉරියාපත සංධියකට යෝගාචරය පුරුදු කරන්නේ. එක ඉරියව්වක ඉඳලා කෙලින්ම අනේකන හැරෙනවා. හැරිලා ආයෙ බලනවා මම මෙතෙන්ට ඇවිල්ලා නතර වෙන වෙලාවදී තිබුණ එක හැරෙනකොට පස්සේ නතරනවා පස්සේ තියෙනවද? ඊට පස්සේ ආපහු යනකොට ආයෙ සතිය වැටෙනවා. එහා කෙළවරදී ආයෙ කැඩෙනවා. ආන්නේ කැඩීමෙන් හැදීමෙන් තමයි රත්තරණක් වතුරේ දානකොට රත් ගින්නේ දානවා වතුරේ දානවා ගින්නේ දානවා වතුරේ දානවා විදිහට පළහ පළහ මල කපනවා වාගේ ඉතින් ඒක නිසා සමහරෙකුට ඒක හරි කරදරයක්. ගිහිල්ලා හැරෙන වෙලාවේදී අර හදාගත්ත එකලස කැඩෙන එක මේ බාධාවට ගන්නවා. ඉතින් එතකොට කියනවා ඒක බුද්ධ දේශනා තියෙන කන්නේ එහෙනම් අර වගේ වටවලල් එක ඇවිදින්න. එතකොට හැරෙන්න වෙන්නේ බෝගහක් වටේ වගේ ඇවිදින්න හරිමයි කියලා. නමුත් මේ සම්මත ක්‍රමයේ අපේ තියෙන්නේ රියන් 30 45 එහෙම නැත්නම් 60 විතර ප්‍රමාණයක් නැත්නම් රියන් 20ක්. එහාට ගිහිල්ලා එන එක තමයි. එතෙන්දී ඒ කැඩෙන්න සකස්සලා, කැඩෙන්න සලස්සලා ඒකට හිත නරක කරන්නේ නැතුව ඉරියාපත හැරෙන වෙලාවේදී සතිය කඩා ගන්න නැතුව නැත්නම් ඒක හිතමනාප කරගන්න නැතුව කරන්න හැදීමෙන් තමයි අපි එදිනදා වැඩ කරද්දී ඔය মালටි ටාස්කින් වලට පුරුදු කරන්නේ. යම් යම් වැඩ කරන ගමන් එක ඉරියව්ව දිගත්ත සතිය අනෙක් ඉරියව්වට යන වෙලාවේදී සංදිස්ථානේ කැඩෙන්නේ නැති වෙන්නයි මේ හැරෙන එකේ උපමානයක් තියෙන්නේ. ඒ සක්මන තුලදී මම සමහරලාට මීටර් 500ක් විතර ගිහලා එහෙම්ම සක්මන් මළුවේ හිටගෙන ඉන්නවා. හිටගෙන ඉඳලා එතකොට මට තේරෙනවා මගේ ශරීරයේ ස්වභාවය ස්වාමීන් වහන්සේ එක්ක ඉතින් විස්තර කරන්න මෙතන වැඩක් ඕනේ නැහැනේ. එහෙම. ආයි තවත් මම යනවා ඉතින් සමහර වෙලාවට මම කිලෝ මේ මීටර් 200න් 300න් අතර එනවා. සමහර වෙලාවට මීටර් 700ක් 800කුත් ගිලත් නතර වෙනවා. නතර වෙලා සක්මන් මළු එහෙම්ම ඉටගෙන ඉඳගෙන ඉතින් හොඳ අත්දැකීම් සම්භාරයක් ලබන්න පුළුවන් එතකොට. ඒක ඒක මේක තියෙනවා හිටගෙනම කරන භාවනාවක් තියෙනවා. හතර ඉරියව්වෙන් භාවනා කරන්න පුළුවන්. ආධුනිකයට අපි සාමාන්‍ය දෙන්නේ සක්මනයි පරියන්කයි විතර. නමුත් අරවා කරගෙන කරගෙන යනකොට මේ එකතන හිටගෙන පැය දෙක තුන ඉඳලා පරියංකේ හා සමාන අත්දැකීමක් ගන්න පුළුවන් නිදිමත තියෙන කෙනාට කකුල් රුදා තියෙන කෙනාට හිටගෙන භාවනා කරද්දී ඒක සම්පූර්ණ හිටගෙන ඉන්න ඉරියව්ව නිකන් රූකඩයක් කරලා දෙනවා දරකඩක් කරලා දෙන ඕන වෙලාවක ඉන්න මම එච්චර කරලා නැහැ නමුත් මේ මට මතකයි දෙතුනමක් හිටියා ගිහියත්වත් ඉඳලා තියෙනවා කෙලිම හිටගෙන මේ ඉන්නවා කවේ වැන්නේ නෙව්වට නිදිමත වෙනෙව්වට කොන්දේ අමාරු තියන අයට හිතගෙනම කරන්න පුළුවන්. ඉතින් අපි මේ සාමාන්‍යයෙන් අර ආධුනික වැඩපිළිවෙලට අපි දාලා තියෙන්නේ සක්මනයි පරියන්කයි විතරයි. අරවා ඉතින් Tamanට විවේක තියෙන වෙලාවට Tamanගේ චරිත ලක්ෂණ වල හැටියට අත්හදා බලන්න පුළුවන්. වාඩි එහෙම වාඩි වෙන්නත් තියෙනවා. සමහර වෙලාවට මම හීම මේ පංකුවක වාඩි වෙනවා. වාඩි වුණත් විනාඩි දෙකකට වඩා ඉන්නේ නැහැ නැකිටිනවා. එකම එක දවසක් හොඳම අත්දැකීමක් ලැබුවා. ඒ අත්දැකීම ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිකන් තප්පරයක් දෙකක් වගේ තප්පරයකටත් අඩු කාල සීමාවක් තමයි ඇඟේ පවතින්නේ. එක එක්කලම නැති වෙනවා. හැබැයි ඒක මගේ ඇඟට හොඳට දැනෙනවා. ඒක තමයි ලෙඩසුව වෙනවා කියන්නේ ලෙඩසුව වෙන්න නම් ඒ වගේ හොඳට හිතයි කයයි යාළු වෙලා ඉරියව්වේ Taman මතකේ නැති වෙන්න යන්න ඕන. මතකේ තියෙන තාක්කල් ඒක කරදරයක්. ඒ නිසා රූපේ විතරක් නෙවෙයි වේදනාවේ ඉඳලා සංඥාවෙමුත් අයින් වෙනකන් යන්න යන්න ඉච්චර කල්යන්නේ මේ හරියට පාර හදාගත්ත කෙනාට. ඉතින් ඒක අර දන්නේ නැති කෙනාට බයක් ඇති වෙනවා. මේක නිින්ද යෑමක්ද නැත්නම් මේ කලකොල වීමක්ද සිහිමූර්ජා වීමක්ද කියලා. නමුත් ඒක ඉච්චරම මේ දුර්ලභ දෙයක් නෙවෙයි. භාවනා කරලා පුරුදු වෙච්ච කෙනෙකුට නම් නොබෝ වේලාවකින් කයත් එක්ක යාළු වෙන එක බොහොම උත්සන්න වාසනාව කරන්න පුළුවන්. බොහොම ඉක්මනට කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් අර පරිහාරය. ඒකට අනුග්‍රහ කරන්න. ඒකට අනුග්‍රහ කරලා පුළුවන් තරම් ඒ ලෝකේ ජීවත් වෙන්න උත්සාහ කරන එකයි කරන්න තියෙන්නේ. ඒකනම් පරියන්කිට වාඩි වුණාම ඒ තප්පරේටම හිතයි කයයි යාළු වෙනවා. ඉරියව්ව වෙනස් වෙනාට ප්‍රශ්නයක් නැහැ. කොයි ඉරියව්වෙත් කරතයි. හුඟක් වෙලාට හම්බෙන්නේ සක්මනේ සමා වෙන්න පරියන්කේදී. ඉතින් ඒ නිසා සක්මන් කරලා පරියන්කට යන එක තමයි අපේ කාලසටහන අපි හදලා තියෙන්නේ. විනාඩි 10ක් විතර කාලේ තියෙනවා කාට හරි වෙන අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න නැත්නම් අපි සක්මන සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ගෞරවනීය සන්නාංශේ මම මේ ස්ථානයේට අලුතෙන්ම ආධුනිකී මේ ස්ථානයේට නමුත් පෙර මම ටිකක් මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සීලවති සෙවෙනිත් මම පුහුණුවක් ලැබලා තියෙනවා පොඩි පුහුණුවක් ඒ කාලය තුල ලබාගත් අත්දැකීමත් එක්කම කියනවා නම් ඊටම කෙටියෙන් මම සක්මන් භාවනාව මේ කියා දුන්න විදිහට පටන් ගත්තේ වමි දකුණේ සතියේ වමට ගන්න වමේ සතිය දකුණට ගන්න කඩා ගන්න නැතුව මේ භාවනාව කරන්න කියලා මොනින්ම උපදෙස් ලැබුණි. ඒ විදිහට තමයි කරගෙන ආවේ. එහෙම කරගෙන එනකොට වමේ දකුණේ සතිය වමටත් වමේ සතිය දකුණටත් හොඳට පිහිටේ ඊට පස්සේ වම දකුණ කියලා ඒ විදිහටත් කරා ටිකක් දවස් සුළු දවස් ප්‍රමාණයක් කරේ ඊට පස්සේ එහෙමත් කරගෙන යනකොට <clears throat> සක්මන මේ කරගෙන යනකොට යනකොට හොඳට ඔහේ නිකාම ඉතින් යවෙනවා කිසිම දැනීමක් නැහැ ඔය වැලි පොළේ වෙනත් ඉතින් ගානක් නැහැ හොඳට ඉතින් සක්මනේ යවෙනවා කිසිම දැනීම නැහැ හරිම ඉතින් සැහැල්ලුයි යනවා නිකාම යනවා. පාවෙන විදිහට යනවා. ඉතින් එතකොට පේනවා පැත්තක ඉඳලා මා මාව ශරීරය යවනවා වගේ දැනෙනවා මේ වෙලාවට තව කෙනෙක් මාව යවනවා විදිහටත් දැනෙනවා. එහෙමත් කරගෙන ආවා. ඊට පස්සේ දැන් මේ වෙනකොට ඉසක්මන් භාවනාව කරගෙන හැමදාම ආරාමෙත් පොඩ්ඩක් කරනවා හැමදාම දෙට හවසට. දැන් මේ වෙනකොට මට දැන් ඉසක්මන් භාවනා කරන්න ගත්තාම හුස්මට වැටලා තියෙනවා. දැන් හුස්මෙන් තමයි මට පේන්නේ මට අර චිත්ත කිරේ වායෝ ධාතුව කියලා අර මේ දැන් වායෝ ධාතුවේ මා විහාට මෙහාට යවන විදිහක් දැන් එකපාරට හුස්මෙන් තමයි මට දැන් ඒක දැනෙන්නේ. හුස්ම හොඳට දැනෙනවා ඒක. ඒ විදිහට තමයි සන්නහස මම අදත් කරේ සක්මන් භාවනාව. ඉතින් ඒ විදිහට කරන්න පුළුවන් ඕනම වෙලාවක් යන්න පුළුවන්. ඉතින් මේ ඒක හොඳට ඒ විදිහට දැනෙනවා. ඉතින් හුස්මෙන් බලාගෙන යනවා. ඉතින් සන්හන්සේගේ මම ඒකට තවත් උපදෙසක් බලාපොරොත්තු වෙනවා. මේක සක්මන් කරන වෙලාවේදී වමේ සක් දකුණ සතිය දකුණට ගෙන යන්නේ දකුණ සතිය වමේ කියලා කිරුව කතාවත් ඒකට දැන් තමයි වමේ සතිය තියෙනවයි කියලා මොකෙන්ද දැනගන්නේ? සතිය වමට සතිමත් උනායි කියලා දන්නේ කොහොමද? දැන් පොළොවේ අඩිය තියෙනකොට දැනෙනවනේ වැල්ල වැල්ල දැන් ඒ ටික කියවෙන්නේ නැහැ ඒ නිසා තමයි ওই ප්‍රශ්නේ මතුවෙන්නේ මම පය තියෙනකොට මට මේ විදිහට වැටෙනවා. මට ලනුපැදුර වැටෙනවා. කය පය වැයුමට කල්පෑගෙන වගේ වැටෙනවා. අර ඉස්සර ලියුම තියෙන විදිහට විලුම දෙපැත්තට මට වැටෙනවා කියන විස්තර කිසිම තැනක කියුනේ නැහැ. ආනාපානට කියයි කියවට ආනාපාන විස්තරයක් කියෙන්නේ නැහැ. එතකොට ඌව වල්පල් කතා වෙනවා. අපිට කකුල තිබ්බ වෙලාවේදී වමේ পায় තිබ්බ සතියේ ලකුණ තමයි මට ඒක විලුඹට බර වැටෙනවා එතන මුළු පතුලට වැටෙනවා එහෙම නැත්නම් මට මේ වැලි ගතිය ඒ කාරණාව මගාරවල කතා කරා. ඊපස්සේ ඒක දකුණට ගෙනිච්චයි කිව්වම දැන් මොකද්ද ගෙනියලා තියෙන්නේ? මේ අන්ධකාරයේ අතින් අතට මල් වට්ටියක් ගිහිලා තියෙනවා. හැබැයි මන්ටල්ලි මොන මල්ලට්ටි මොන තිබුණත් දන්නේ නැහැ. ඒ අන්ධකාරයේ ගියොත් ඉතින් කොහේ යනවද කියන්න බෑ. නරකයි කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. හරියන්න ඉඩ තියෙනවා. අපි මේ එක එක නම් මල්වට්ටි මල්වට්ටි පාස් කරනවා. ඉතින් හොඳටම රෑ වෙලා. ඉතින් ගෙනියන්නේ මොනවා ගෙනියනවද කියලා දන්නේ නැහැ. ඒ අපේ පැත්තේ ඔය කිඳුරු නටනවා රැයට. කිඳුරු නටලි වෙලා ජවනිකාවට කිච්චාම එක්කෙනෙක් මේ පිඟානක් අරගෙන යන එකට සල්ලි දාන්න කියලා. මේ සත පහේ කාසි 10 කාසි දාන එකේ ගල් කැටයකුත් දාන ඉඳපු කට්ටක් අර. ඉතින් අරමනස හිතන්නේ දැම්මයි කියලා තමයි. දාලා තියෙන ගල් කැටයක්. ඉතින් අපේ සාසනේ මෙතෙක් කල් ඇවිල්ලා තියෙනෙත් ඔහොම තමයි. අන්ධකාරේ පාස් කරලා තියෙනවා. එක එක්කත් අත්දකලා නැහැ. ඉතින් ඔය කියපු කතාවෙත් කිසිම හරයක් නැහැ. මගේ හරයක් නැහැ කියන්නේ නිিন্দা කරන්න නෙවෙයි. මම වම තිනුට වමේ සතිය පිටේ කියලා දන්නේ මේකෙන්. ඒක ඒක දකුණට ගියයි කියලා දන්නේ මේකෙන් කියන කාරණාව නැහැ. ඊට පස්සේ මට හොඳට හුස්ම වැටෙනවා කියනවා. හුස්ම වැටෙන්නේ කොහටද? කොහොමද දන්නේ මේ හුස්ම කියලා හිතුවිල්ලත් කියලා? කොහොමද දන්නේ ඇත්තටම හුස්ම වැටෙනවයි කියලා? අන්නේ ඒ සපේලා මේකට කියන්නේ අපදානේන සම්පායදි. චරිතෙන් සපේලා කියන්නේ. ඒ චරිතයෙන් සපේලා කියන්නේ නැති දේවල් බොරු කියන්න බෑ. ඒක සත්‍ය වුණා සත්‍ය වටනකම අඩු වෙනවා. ඒ නිසා මගේ සතිය වමේ තියෙනකොට මෙහෙමයි. වමෙන් දකුණට ගියාම මෙහෙමයි. මෙන්න මේ තරම් කාලයක් මට මේවා වැටුණා කියලා මේ හරේ අන්තර්ගතේ මේක ඇතුලේ තියෙන එක නෑ නිකන් කෝඹේ විතරක් තියෙනවා. ආයසරක් කියමු බලන්න. දැන් වම් දැන් දකුණනේ ඉස්සලා තියන්නේ දකුණ තියෙනකොට දැන් කකුල තියෙනකොට අපිට දැන් වැලි නම් ගොරෝසුවට දැනෙන වැල්ල ඒ ගොරෝසුවට අපිට වැටෙනේවල් මට වැඩක් නැහැ මෑණියන්ට වැටිච්ච කියන්නේ. ගොරෝසුවට දැනෙනවා ඒ ගොරෝසුවට දැනෙන එක මේ මේ ඒ එක්කම අනික අනික කකුල තියෙනකොට ඒ ඒ දැනිල්ලම අනිත් එකට. ඒ දැනීම පිළිබඳ මේට වැඩි වාක්‍ය ගණක් පාවිච්චි කරනවා. මට වැටහෙන්නේ මුළු පයටමද විලුඹේ ඉඳලා මෙහෙම ඉස්සරහට තල්ලු වෙනවද? කකුලේ පිට දාර දිගේද අර යන්නේ ඇතුලේ දාර දිගේද වමේ දකුණේ වෙනසක් තියෙනද ආදි වශයෙන් අන්නේ පුංචි එහෙම නැත්නම් කියන අත්දකින්න පුළුවන් අස්පනා අපිට සිටිනේ පුංචි කරුණු ඒ වார்த்தාවට ඇතුල් කරන්න ඇතුල් කරන්න ඒකේ තියෙන අගේ වැඩි වෙනවා වැටහෙන දේ වැටහෙන කාරණා ටික මම වැටුනේ නැහැ කියලා චෝදනා කරන්නේ මං චෝදනා කරන්නේ ඒ ටික වාර්තාවට ඇතුළු නොකිරීම නිසා ඒ දේවල් වල වටිනාකමක් නැහැ. මට තේරෙන්නේ නැහැ මට තේරෙන්නේ කොම්බේ විතරයි. කුරුම ගෙඩියක් බීලා ඇතුළේ බීලා මට කොම්බේ දෙනවා. ලස්සන රත්තරම් බාදයි. හැබැයි ඇතුළේ මොකුත් නැහැ. මට තේරෙන දැන් සම්පූර්ණ කකුල තිබ්බහම සම්පූර්ණම කකුලේ ඒ මේ දැනීම තමයි අනිකට ඒ ඒ දැනීමම තමයි අනිකට දැනෙන්නේ. ඔව් ඒක ඒකේ වෙනස් වීම දකින්නයි අපි යන්නේ. ওই විදිහට ගියා වෙනසක් දකින්නේ නැහැ. ඒ වමේ දකුණම තමයි දකුණ තියෙන කියලා කියන්නේ. ඉතින් ඒක නම් අනිත්‍ය නැහැ. ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. මේක කවදාකවත් ඒකට යන්නේ නැහැ. ඒකම අනිත් වමේ තියලා ආයෙ වම තියෙනකොට ඒකත් නැහැ. එන්නේ ඒක දැක ගන්නයි මේ යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මම වමේක දකුණට කියනවා දකුණේක වමට කියනවා කියනකොට බොරු නෙවෙයි. දැන් කියනවා වමේ එකමයි දකුණට යන්නේ කියලා ඒත් බොරු නෙවෙයි. හැබැයි මේක නෙවෙයි බුදුහාමුදුරුවෝ දැක්කේ. බුදුහාමුදුරුවෝ දැක්කේ කවදාකවත් මේක දකුණට යන්නේ නැහැ. දකුණේ කාය වමට යන්නේත් නැහැ. ආශස් ප්‍රසස්සෙත් ඒක. අනික අල්ලලා දෙන්න අනිච්චතාවය අල්ලලා දෙන්න වෙනස් වීම අල්ලලා දෙන්න විපරිණාමය අල්ලලා දෙන්න අනිච්ච සංඥා අල්ලලා දෙන්න මේ පේන දේ කතා කරන කතාවට ඒකට අල්ලලා ගහපු ගමන් කවදාවත් එක සමාන වෙන්නේ නැහැ. ඒක සමාන වෙලා තියෙනවනේ ඒක හිතලුවක්. ඒක තමයි සංසාරය කියන්නේ. බුදුරජාණන් කියනවා අපි හැමදාම ඔක්කොම එකයි කියාගෙන ඉන්න නිච්ච සංඥාවේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා සංසාරය තමයි හැමදාම සංසාරයට ආසයි. කවදාකවත් මේ දින පැහැගීම නෙවෙයි දකුණට යන්නේ. දකුණ එක නෙවෙයි වමට යන්නේ. වමේම දෙවෙනි එක එක එක හා සමාන නැහැ. අන්න ඒක දකින්න සුළු තරමට ප්‍රනීතව සංවේදීව උත්සන්නව ආසන්නව පළවෙනි හැටියටම යන්නේ ඉස්සලා අපි සාමාන්‍යයෙන් දකිනවා. ඒකල හොඳටම ඒකටම චීන කන්නටි දාලා බලහන් හිටියොත් පේනවා. ඒ වම්පයේ කියලා එකකුත් නැහැ. ඉස්සලා විලුඹට දැල්ල මැදට දැල්ල වෙනස් වීමක් තියෙනවා. දකුණටත් ඒ වගේ. අන්නේ විස්තර ටික දැක් ගන්න එකයි මම මේ කතා කරලා කතා කරලා යොමු කරවන්න හදාන්නේ. ඒක ඒව ටික කොලයක් කරලා ලියන්න. ඒකට තමයි තේරෙනවා දවසින් දවස දවසින් දවස මේ හිතක් දියුණු වෙනවයි කියන හැටි. එහෙම නැත්නම් වටින් බැලුවොත් පේන දේ එකම තමයි. වමමයි දකුණට යන්නේ දකුණමයි වමට යන්නේ කියලා. නමුත් හොඳට වාර්තා කරන එක නට අනන්තවත් පෙළ දෙන්න පුළුවන් මේ දෙක අතර ගොඩක් වෙනස් වීම විපරිණාම එහෙම නැත්නම් රූපාන්තරණ සිද්ධ වෙනවා. මේක වහගෙන යනවා ගොඩේ කතාවේදී. භාවනාවේදී කාගෙන යනවා ඇතුළට ඒ නිසා සක්මන් කරනකොට ඒකාකාරද නැද්ද කියන එක දක්නාසලුව කරා. හුස්ම ගන්නකොටත් ආස්වාස ස්වරූපේ ප්‍රසවාස ස්වරූපේ කොහොමද? ආස්වාසෙන් ආස්වාසයට කොහොමද වෙනස් වෙන්නේ? ඉස්ලාම සරෝජන්සේ පෙන්නනවා දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රසවාස. ඊට පස්සේ නෝ දීර්ඝ ආස්වාස කෙටි ප්‍රසවාස බාඩපත් වෙනවා. කෙටි ඒ විතරක් නෙවෙයි ආස්වාස ප්‍රසවාස දෙක අතරත් වෙනසක් තියෙනවා. අපිට මේ අපි විභජ්‍යවාදයෙන් බලන්න නැත්නම් මේ වෙනස්කම් ටික බලන්න තමයි යන්නේ. එක දිගට ගොඩක් කරලා තියෙන එකේ වැරද්දක් නැහැ කියන්නේ මොකද්ද සමතේදී යන්නේ ඔය පැත්ත තමයි. සමතේදී යන්නේ එකම තමයි නිමිති කරගෙන යන්න හදන්නේ. විපස්සනාවේදී ඕකම පතුරු ගහලා කියනවා නෑ එකක් කවදාකවත් දෙසයක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නෑ. ඉස්සල දැකපෙක නෙමෙයි ඊගා තියෙන්නේ කියලා. ඉතින් මේ එක අර විදිහට එකමයි සමානයි කියලා දැකපු කෙනාට ඒක මේ දෙකක් කියලා පෙන්වන්න යනකොට බොරුව නෙවෙයි ඇතුළත දැක්මක් කියලා කියන්නේ. දැක්මේ ඇතුළාන්තයක් කියලා කියන්නේ. ඔන්න එතෙන්දයි මම මේ ඇදගෙන යන්න හදා. ඒ නිසා ආනපනිට කියන්නේ ප්‍රශ්න නැහැ. වම දකුණ ගියයි ප්‍රශ්නකුත් නැහැ. ඒ පේන දේවල් අර වගේ විස්තර දක්නාසුලෝ බලන්න. එතකොට ඒකේ ගමනක් තියෙනවා. දැන් මේකේ පිටලිල්ල පැන පැන පැන පැන යන ගිය ගමනක් තියෙනවා. මට ඕන කරලා තියෙන ඇතුළට කාගෙන යන ගමනකුත් තියෙනවා කියලා පෙන්නන්න. What is the? Hey. ඔට්ටුයි කියන්නේ. ඔට්ටුයි. සයන්න්සේ දැන් පරියන්කේ සයන්න්සේ මේ ආස්වාද ප්‍රසවාස තමයි මම බලන්නේ නාසිකාවාග. එතන හිත තියාගෙන බලන්නේ මට එතන තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලාගෙන යනකොට ඉතින් දැනෙනවා මට දැනෙනවා මේ ටිකක් දීර්ඝව යනවා ඊට පස්සේ කිටි වෙනවා ඊට පස්සේ හොම හොම ගිහිල්ලා එක පැත්තකින් ඇතුල් වෙනවා පිටපැත්ත මේ බොහොම කෙටියෙන් ආයෙත් දීර්ඝව ඇතුළු වීම දීර්ඝව පිටවීම ඇතුළු වීම කෙටිව එහෙමත් දැනෙනවා එහෙම දැනෙනවා එහෙම කරගෙන ඉතින් යනකොට හුස්ම නොදැනී යන වෙලාවකුත් එනවා ඒ හුස්ම නොදැනී යන වෙලාවට ඉතින් මට තේරෙනවා හුස්ම නොදැනී ගිහින් ඉන්න පුළුවන් ටිකක් වෙලා සෑහෙන වෙලාවක් එතකොට හිර වෙනවා ගිහිල්ලා කොහේ හරි ඒක මහා පර්වතයකට ගිහින් හිර වුණා වගේ වෙනවා තද වෙනවා එහෙම නැත්නම් ගුහාවක් හරි මොකක් හරි ඇතුළකට ගියා වගේ දැනෙනවා. ඒ වෙලාවට ඉතින් ඉන්න පුළුවන් ඔහේ ඉන්න පුළුවන්. පැයක් හරි ඉන්නවා. ඉතින් ඔහේ ඉන්නවා. ඉතින් අර ඇතුළට දැන් හුස්මයක් මොකක්වත් ඉතින් මට එහෙම දැනෙන්නේ හුස්ම නොදැනී ගිහිල්ලා. ඉතින් අර විදිහට ඉන්නවා. එහෙම ඒ විදිහට කරගෙන ආවේ පරියංග වාහුම්මේ ආනාපාන සතිය එහෙම තමයි මම වඩාගෙන ආවේ. ඉතින් දැනට දැන් මේ ඊයේ ඉඳන් තමයි ටික දවසක් නැවතිලා හිටියේ. ඉතින් අපි සන්නහන්සර මම ගොඩක් විඳිනවා මම ඇත්තටම අපිට උඟා කර දැනීම මතු කරලා දුන්නා. අපිට අර කියා ගන්නත් ඇත්තටම තේරුමක් නැතුව තමයි තියෙන්නේ මේක ඒක ගොඩාක් සන්නහස. ඒක ප්‍රශ්න නෑ. ඒ කියා ගන්න තේරෙන්නේ නැත්නම් ඒක ගුරුවරයාගේ වැරද්ද කියලා තමයි පන්දිස්වාංශ කියන්නේ. මේ වැටෙන දේ කියලා කියන තේරුම් කරලා දෙන එක තමයි මේ කරන්නේ. කියන්න බැන්න එක ගුරුවරයාගේ වැරද්ද. ගෝලයාගේ වැරද්දක් නෙවෙයි. ඒකට ආනාපාන යෝජිත ගිහිල්ලා තමන් ගුහාවක් ඇතුළට ගියා ගල්ලෙනක් ඇතුළට වගේ දැනුනොත් ඉන්නේ ඒක පුළුවන් තරම් පැයක් හරි ඊට පස්සේ ඉතින් නැගිටින හැටි බලන්න නැගිටින හැටි බැලුවට පස්සේ Taman එකෙන් නැගිටුණයි කියලා අර තිබුණ එකලස කැඩුණයි කියලා පශ්චාත්තාවපයක් නැතුව ඊ ගාවට මතුවෙන්නේ Taman අතහැරපු ආනාපානෙමද නැත්නම් කයද වේදනාවද හිතවිලිද කියලා ඊ ගාවට තියෙන අරමුණ තමයි නිමිත්ත වෙන්නේ විවේකයෙන් ඉඳලා නැගිටිනවනේ නැගිටින්නේ කයටද නැගිටින්නේ ආනාපානටද නැගිටින්නේ සද්දයකටද නැගිටින්නේ වේදනාවකටද කියලා ඒක මත කොච්චර වෙලා භාවනා කරන්න පුළුවන්ද කියන එකෙන් තමයි ඊගා පාඩම් පටන් ගන්න. නැගිටින එක හරි ඉන්නකේ හරි පුළුවන් තරම් හොඳට විවේක වෙන්න දෙන්න. ඉන්නාට පස්සේ නැගිටින්නේ මොකේද කියලා බලන්න. නැවත නැගිටින්නේ Taman අතහැරපු ආනාපානටද? එහෙම නැත්නම් Taman හිටපු කයටමද? එහෙම නැත්නම් සද්දකට කලබල වෙලාද? වේදනාවට කලබල වෙලාද කියලා අන්න ඒක ගංගෙන් එකට වෙන්න වැටිච්ච මේ එල්ලෙන්න තියෙන එකක් වගේ. අන්න ඒක දිගේ තමයි ගමන යන්නේ. ওই ටික හරි ඒක තමයි එතන කමටාන කියලා කියන්නේ සුද්ධ වෙනවා කියලා කියන්නේ. තේරුණාද? කොහොමද තේරුනේ? ඒ දැන් එහෙම ඉඳලා එහෙම වුණාට පස්සේ එහෙම ඉඳලා කොච්චරක් හරි වෙලා ඊට පස්සේ නැගිටිනකොට Tamanට සිහි තියෙන්න ඕන දැන් නැගිටිනේ ආනාපාන සතියෙන්ද එහෙම නැත්නම් සද්දයක් එකපාරට ඇහිලා එකපාරට අවදි වෙනවනේ. ඒ ඒකෙන් අනික විස්තර කරන්න පුළුවන් නම් කමඨාන සුද්ධ කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කයේ යම්කිසි මොකක් හරි වේදනාවක්. කය වෙන්න පුළුවන් ආනාපාන වෙන්න පුළුවන් සද්දයක් හිතවිල්ලක් වේදනාවක් වෙන අන්න ඒක වාර්තා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඕක ඒක තමයි ඊගා පාඩම් පන්තියේට මේ නිමිත්ත වෙන්නේ. ඔට්ටුයිද? ඔට්ටුයි. එන අපි යනවා සක්මන් කරන්න. පැයකින් අපි තුනට එකතු වෙනවා පරියක භාවනාවකට. ශීල දෙනාටම තෙරුවන් සරණයි.